මෙලෙසින් මුණ ගැහෙන්නේ. මේ සාකච්ඡාව සඳහා දිගින් දිගටම සම්බන්ධ වී සිටින පින්වත් ඔබ හැමදෙනාම මේ වෙනකොට හොඳින් දන්නවා අපි මේ දවස්වල සාකච්ඡා කරන්නේ දස සංඥාවන් පිළිබඳව කියලා. දස සංඥාවන් අතුරෙන් තුන්වෙනි සංඥාව හැටියට හැඳින්වෙන අසුභ සංඥාව පිළිබඳවයි අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ තුලින් අපි බලාපොරොත්තු වෙනවා අසුබ සංඥාව කියලා කියන්නේ කුමක්ද? අසුබ සංඥාව භාවනාවක් විදියට වඩන්නේ කොහොමද? අසුබ සංඥාව වැඩි යුත්තේ ගිහි අයද පැවිදි අයද එහෙම නැත්නම් ගිහි අයට අසුබ සංඥාව සුදුසු නැද්ද? ඒ වගේම අසුබ සංඥාව වඩද්දී මොන වාගේ බාධකවලටද මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ ඒ වාට අසුබ සංඥාව වැඩිීමේදී ඇති කරගත යුතු පසුබිම මොනවද ඒ වාගේම අසුබ සංඥාව තුලින් නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්න පුළුවන්ද මොනවගේ ආනිසංසද මේ තුල තියෙන කියන කාරණා පිළිබඳව කරුණු ඔබට කියන්න අපි සූදානමින් සිටිනවා ඒ පිළිබඳව විමසා බලා කරුණු දැනගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සඳහා ඔබට කරුණු කියන්න අපට කරුණු කියන්න සුදුසුම ස්වාමීන් වහන්සේ මේ ධම්සභා මණ්ඩපෙහි වැඩ සිටින්නේ. උන්වහන්සේ යක්තයි විනීතයි විශාරදයි බහුශ්‍රතයි ධර්මදරයි ධර්මානුධර්ම ප්‍රතිපන්නයි. සංඝ සෝභන ගුණයන්ගෙන් පෝෂිතයි. උන්වහන්සේ අන් කවරෙක්වත් නෙවෙයි තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති දුබායිහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද කර්මස්ථානාචාර්ය අපේ කල්යාණ මිත්‍ර අතිපූජනීය මිරහවත්තේ පඤ්ඤාසරේ මාහිමිපාණන් වහන්සේ අපේ හාමුදුරුවෝ ඊටාම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වකව පිළිගන්නවා අපි හඳුරන්නේ. අපි හන්නේ අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ දස සංඥාවලින් තුන්වෙනි සංඥාව අසුභ සංඥාව පිළිබඳව අපිට සාකච්ඡාවට ප්‍රවේශයක් විදිහට අපි හඳුන්නේ මොකද්ද මේ අසුභ සංඥාව කියන්නේ කියන එක පැහැදිලි කරලා දෙන්න. පෙරවන් සරණයි අපගේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලන්නේ සම්දකිත්ති ස්වාමීන් වහන්සේ එන්වත් ස්වාමීන් වහන්සේ සිහිපත් කළ පරිදිම අද අසුබ සංඥාව පිළිබඳවයි මේ සාකච්ඡාව සිද්ධ වන්නේ ස්වාමීන් වහන්සේ මේ අසුබ භාවනාව ඊටාම ලස්සන ඒ වගේම සැනසීදායක වටිනාම භාවනාවක් එහෙමයි හැබැයි මේ ලස්සන භාවනාවේ නම අසුබ. එහෙමයි. ඒක තමයි මට ප්‍රශ්නයක් ඇති වුණා එක සැරේටම ඇයි මේ අසුබයට ලස්සන කියන්නේ කියලා. ඔව් ඒක තමයි. ඇත්තටම සාමාන්‍යයෙන් මෙතන මේ සංඥා විපල්ලාසයේ තමයි ඇත්තට මේකේ තියෙන කාරණේ. අපි ඒක තේරුම් ගන්න ඕනේ මුලින්ම. දැන් සාමාන්‍යයෙන් අපි අර අපි අහලා තියෙනවා දැන් ඔය ගවයෝ හදන අය හැමදාම තනකොළ නැති නිසා තනකොළ වෙන කාලයට තනකොළ කපලා ගබඩා කරනවා. එහෙම. ගබඩා කරලා ඒ අපිට ඊටි විදිහට මේ නවම විදිහට තියාගන්න බෑනේ. එහෙම. ඉතින් කොහොමද තනකොළ වේලෙනවා. ඉතින් තනකොළ වේලුණාට පස්සේ ඉතින් අර දූර්බිච්ච නැත්තම් තනකොළ වැවෙන්නේ නැති කාලයට අර පිදුරු වගේ තනකොළ මේ හරක්ට කොළ පාට කණ්ණාඩියක් දාලා වතුර ටිකක් කියලා මේ හරක්ට කන්න දෙනවා. එහෙම. <laughs> ඒ කියන්නේ හරකුන්ට කන්න මේ සන්ග්ලාසස් දෙකක් වගේ දෙයක්. කොළපාට කන්නාඩි. කොළපාට කන්නාඩි. ඒක අර ගවයාට මේ බොහොම ලස්සනට මේ තනකොළ ටික පේනවා. එහෙම. ඉතින් ගව උපමාවක්ද අපි හඳුරන්නේ? උපමාවක් නෙමෙයි මම අහලා තියෙනවා. කවුද මේ හරක්ට කන්නාඩි දාන්නේ? නෑ සම්මත අතරම දැන් ඔය මම අහලා තියෙනවා දැන් ඔය අස්වැයන්ට විශේෂයෙන්ම. එහෙමයි. ඒ වගේ සතුන්ට මේ එහෙම මේ සංග්ලාස් නැත්නම් කන්නාඩි දාලා එහෙමයි. උට උරවට්ටනවා. අන්න ඒ වගේ ස්වාමීන් වහන්සේ අපිත් මේ අසුබ දේ සුබ හැටියට ගත්ත ප්‍රශ්නයක් විතර තියෙනවා. එහෙම. එහෙමනම් ස්වාමීන් වහන්සේ දැන් ඇත්තට මේක විසිතුරුම භාවනාවක් කියලා කියන්නේ අපේ දැන් මේ ප්‍රෞද්ධා ජීවිතය ගත්තහම අපි පැවිදි කරන වෙලාවේ අපේ ස්වාමීන් වහන්සේ ඒ වගේම මම ඒ වගේම මේ බුද්ධ ශාසනයේ පැවිදි වෙන එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා අද දක්වාම අවිච්ඡින්නව පැවිදි වෙන සියලුම ඒ ප්‍රෝජිතයන්ට ඒ සිවුර සිවුරු පටිය දානකොට මේ ගුරුවරු දෙන කර්මස්ථානය. ඒසා ලෝමා නකා දන්තා තච මේක අනුලෝම ප්‍රතිලෝම කියවනවා. එහෙම. ඉතින් ඇත්තටම සාමනක එතනින්ම තේරෙනවා මොකද දැන් අපි අහලා තියෙන දැන් බණ පොතේ ගොඩාක් කියනවානේ කෙස් රවුල් ටික බානකොටම රහත් වුණා කියලා කතා ඕන තරම් තියෙනවා. එහෙම. ඇත්තට මේ නිකං රහත් වෙනව නෙවෙයි කෙස් රවුල් කෙස් කෙස් ටිකක් කෙස් බාන වෙලාවේ මේ කෙස් ටික අතට දීලා කියනවා මේක පටික්කුල වශයෙන් දකින්න. ඉතින් දකින්න කියලා ඉතින් මේ කෙස් රවුල් බානවා බානකොට අර සාමනාත බොහොම පින්වන්ත කෙනෙක් නම් අර පටික්කුල සංඥාව වඩලා ඒ මොහොතේම සෞඛ්‍යලතුන් නැත රහත් වෙනවා. එහෙමනම් මේ භාවනාව සාමනාත ඉතාම වටිනා ඒකයි මම බොහොම ලස්සන පිළිසිදු වටිනාම භාවනාවක් ඇත්ත ඇතිසැටියේ දකින්න තියෙන භාවනාව. එතන අපි හඳුරු මේ ලස්සන කියන වචනේ පාවිච්චි කරේ අගේ ඇති කියන අදහස දෙන්න වගේද? ඇත්තටම අගේ ඇති කියන අදහස දෙන්න. එහෙමයි. එතකොට සංඝාත දැන් මේ අසුබ දැන් සංඥාව දැන් මේ සංඥාවේ තියෙන ප්‍රශ්නයක් නේ. දැන් අපිට දැන් අපිට එකපාරම දැන් ලස්සන දෙයක් දැන් අසුබ කියන එකෙන්ම කියන අප්‍රසන්න දෙයක් කියන එක අපි දකින විදිහට. එහෙමයි. නමුත් ඇත්තටම මේකේ සැබෑ తত্ত্বය දැන් අපි අර සංඥාවනේ සංඥාව ප්‍රබලව වැඩ කරන්න අපි පුරුදු වෙච්ච විදිහට. දැන් අපිට අපි හිතමු දැන් අනුරාධපුරේ කියනකොටම මතක් වෙන්නේ රුවන්වැලිසෑය. එහෙනම් හැබැයි ඉතින් අනුරාධපුරේ තව දේවල් තියෙනවානේ. නේද? නමුත් ඒවා අපිට මතක් වෙන්නේ අපි අර ගොඩාක් පුරුදු කරලා තියෙන දේ මතක් වෙනවා. එහෙනම් ඒ වගේ සංඥාද දැන් මෙතනදිත් ඇත්තටම අපිට දැන් මේ ඕනම දෙයක සුබ කියලා කියන්නේ අපි කැමැති පැත්ත විපල්ලාසය. එහෙම. විපල්ලාසයක් වුණාට අපි කැමැති පැත්ත. එහෙම. මොකද අනාදිමත් සංසාරේ අනවරාග්‍ර ගමනේ අපි පුරුදු කරලා ඇවිල්ලාම තියෙන මේක. එහෙම. ඒ නිසා අපිට මේක ඇත්තටම මේ අපි කැමැති දේ සාමාන්‍ය ඒ විකෘති தත්ත්වය අපට සුබයි. එහෙම. අපි ගත්තොත් දැන් ඌරක් ගත්තාම දැන් සාමාන්‍ය මිනිස්සෙකුට අසුචි කියන දේවල් හරියි. අප්‍රියයි සුබයි අප්‍රියයි. අසුබයි අප්‍රියයි. හැබැයි ඌරෙක් ගත්තම ඌරට ඒක හරි ප්‍රිය දෙයක්. එහෙමයි. දැන් බලන්න සාමාන්‍ය අසුදි කොටක් දැක්කම මේ කාලෙකින් දැක්කේ මේ ගෙදර ගෙන යන්න ඕනේ කියලා හිතෙන්නේ නැහැ නේ සාමාන්‍ය කෙනෙකුට. නමුත් හැබැයි ඌරෙකුට එහෙම නෙවෙයි ආ හොඳ ආහාරයක් කියලා ඌ ඒකට කැමතියි. එහෙමයි. එතන අපහන්නේ ඒ වගේම උදාහරණ ගන්න පුළුවන් දැන් ගරණ්ඩි සම්බන්ධයෙන් ගත්තොත් අපි ගරණ්ඩිය දැක්කම අප්‍රසන්න කරන සමහරු බොහොම රසමුසු ආහාරයක් බවට ගරණ්ඩියපත් කරනවා. පත් කරගන්නවා. ලංකාවේ බල්ලු කියන කටි ආදරයට ඇති කරනවා. නමුත් කොරියාව වගේ රටවල් බල්ලු මරාගෙන ඒක රසවත් මාංශයක් හැටියට පාවිච්චි කරනවා. පාවිච්චි කරනවා. එතකොට සාමාන්‍යයෙන් දැන් බලන්න ඒ වගේම දැන් මේ ඌරා එතකොට දැන් මෙතනදී දැන් අපි දැන් බලපුවහම මිනිස්සු වුණාට දැන් අපි දැන් දැන් ඌරු සංඥාව දැන් ඌරට තියෙන්නේ අසු මේ ඒ අසුචියට ප්‍රිය භාවයක්. එහෙම. නමුත් දැන් අපිට දැන් බලපුවාම තියෙන්නේ දැන් අසු මේ අසුචියට අතරම දැන් බුදුරජාණන් දේශනා කළේ මොකද්ද මේ හිසේ පටන් ඒ වගේම පාදාන්තයේ පාදාන්තයේ සිට කේසාන්තයේ දක්වා ඔව් කේසාන්තයේ දක්වාම මේක සම්පූර්ණ අසති ගොඩක් හැටියට අසති බඳුනක් හැටියට උන්වහන්සේ උපමා කළා. දැන් සඳහන් කරන්නේ පුන්න වච්ච කුටි පිරුණු වැසිකිළියක් වගේ. පිරුණු වැසිකිළියක්. නව දොරකින් වැగిරෙන්නේ කුණු ගඳ ගන්න දෙීමයි. පැහැදිලිවම සාහිත්‍ය. එතකොට දැන් ඒ වගේ දැන් මේ කියන කුණප කොටස් 32කින් මිදෙවිච්ච මේ ශරීර කෝප දැන් අපි ගත්තා. මේක අපි සම්ද කිත්ති සාමන. පඤ්ඤාචේති සාමනත් අපි දැන් ඉතින් නම් දාගෙන සම්මුති වශයෙන්. එහෙමයි. හැබැයි අපි දැන් නම් එහෙම දාගත්තට දැන් මෙතන උදට විමස විමස බලනකොට ඇත්තටම මේකේ තියෙන මොනවද? කේසා, ලෝමා, නකා, දන්තා, තචෝ, මන්සං, නහාරු, අට්ටි, අට්ටි බින්දා, වක්කං, හදයන්, යකඩං, කිලෝමකං, පිහකං, පප්පාසං. දැනට අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං සෙම්මං පුම්බෝ ලෝහිතං සේදෝ මේදු අසුවසා කියලා සංඝ සිංගානිකා ලසිකා මුත්තං. එතකොට මත්ලොංගං කියලා අපි හිස්මලේ කියලා පාවිච්චි කරන අවස්ථා තියෙනවා නේද? හිස්මලේ කියුණා සම්මත නැදදී. ඔව්. එතකොට සානස දැන් බලන්න එතකොට දැන් මේ කියපු දෙතිස් දැන් අර දෙතිස් කුණ පේන්නේ දැන් මෙතන අපි මේ පුජ්‍යල සංඥාව ගත්තට එහෙම. එතකොට දැන් බලන්න දැන් අර බුදුරජාණන්සේ ලස්සන උපමාවක් සතිපට්ඨාන සූත්‍රය දේශනා කරලා තියෙන අර දෙපැත්තින් ඉවර වෙච්ච බෑග් එකක් දෙපැත්තම ගැට ගහලා ඒකේ ඇතුලේ දාලා තියෙන මොනවද? ධාන්‍ය වර්ග. ධාන්‍ය වර්ග. එහෙම. එක එක ධාන්‍ය වර්ග සහල් මොන් කවුපි පරිප්පු බාර්ලි නොයේක් දේවල් දාලා මේක වහලා දෙපැත්තෙන් කට ගැට ගහලා තියෙනවා. ගැට ගහලා තියෙනවා. ඉතින් නුවණැති පුරුෂයේ මේක ලිහලා බලලා ආ මේ බාර්ලි කියලා හඳුන ගන්නවා. මේ මුං කියලා හඳුන ගන්නවා. මේ පරිප්පු කියලා හඳුන ගන්නවා. ඒ වගේ දැන් සාමාන්‍ය කෙනෙක් ආ මේ පරිප්පු මම පරිප්පු වලට ආසයි කියලා ඒක යට දෙක ගැන කියන්නේ නැහැ නේද? එහෙම. ඊළඟට මුං දැක්කම අපු මම මුං වලට නම් කැමති නැහැ කියලා එතන කියන්නේ එයා ඒක හඳුන ගන්නවා. මේ මුං මේ පරිප්පු මේ සහල් අන්න ඒ වගේ මොකද ස්වල්පයක් තියෙනකොට ඔකට ආසාවක් එහෙම එකක් ඇති වෙන්නේ නැහැ. එහෙම. එතකොට සංක අපි හිතමු එහෙම දැන් ගැට ගහපු වාදනයක මේ ධාන්‍ය වර්ග 32ක් තිබ්බා කියනවා. ඉතින් ඒවා වෙන් කරගන්නවා වගේ නොනටි කෙනා බොහොම සතියෙන් මේකට ඇත්තටම සිහිය කියන එක අත්‍යවශ්‍යයි මේ අසු භාවනාවට. ඒතර සිහියෙන් එයා තේරුම් ගන්නවා අනේ මේකෙනි පුද්දල සංඥාවක් ගන්න දෙයක් නැහැ. මේකේ තියෙන්නේ මෙන්න මේ වගේ කුණක කොටස් එහෙමයි 32ක් කියන එක. දැන් අපි හන්නේ අර ධාන්‍ය මල්ල ගත්තහම මල්ලේ ධාන්‍ය වර්ග 32ක් වෙන වෙනම තිබ්බහම එතන කැමැන්තක් ඇති වෙන්නේ නැති බව අපි හම් මතක් කළා. මල්ල එකට ගෙට ගහද්දි මල්ලට කැමැත්ත ඇති වෙන්නේ නැද්ද? මල්ලට කැමැත්ත ඇති වෙනවා. පැහැදිලිද? ඒක තමයි වෙලා තියෙන්නේ. <laughs> දැන් මේ එක එක විදිහේ මලු මේ ඉන්නේ. එක එක දැන් ඇත්තටම පඤ්ඤාසිරි මල්ල, ඡන්දකීර්ති මල්ල කියලා කියන්න පුළුවන්. මේ මල්ලේ 32ක් තියෙනවා කුණප කොටහ. කුණප කොටහ 32ක් තියෙනවා. ඒවා යම් කිසි එකට තියෙනකොට කිසියම් සුභ හැඟීමක් චන්ද්‍රාගයක් ඇති වෙනවා. අන්න ඒක දුරු කර ගැනීම සඳහා තමයි මේක දැන් මේ 32 වෙන් වෙන්ව දකින්න හඳුනා ගන්න බුදුරජාණන් වහන්සේ අපිට උක උගන්වනවා. පැහැදිලිවම සංස. ඇත්තටම දැන් ඇතුළට දැන් බලන්න දැන් අර ඌරා අසුචි අසුචි වලට කැමති වගේ ඇත්තටම අපි මේ අර මල්ලට කැමති කියලා කියන්නේ අපි ඇත්තටම ඌරු මානසිකත්වයෙන් ඉන්නේ. එහෙම. ඌරු සංඥාව අපිට තියෙනවා. අපිට තියෙන අපි මේ විදිහට බලනකොට දැන් මොකද ඌරා අසුචි වලට කැමති නම් තථාගතයන් වහන්සේ දේශනා කළේ සම්පූර්ණ මේ ශරීර කෝඩුවේ තියෙන නවදොරකින් සංඝාංශ කියන විදිහටම හැදිරෙන මේක අසුචි හැදිරෙන මහා අපවිත්‍ර ශරීරයක්. ඉතින් මේ අපවිත්‍ර ශරීරය පිළිබඳව හොඳට සංඥාව දැන් අතර මේ සංඥාව අතර නිවැරදි සංඥාව දැන් අපි දස සංඥානේ කතා කරන්නේ. එහෙම. එතකොට දැන් අපිට තියෙන සංඥාව මේක මම මගේ මගේ ආත්මය ඊළඟට මේක නිට්ටය සුඛ ආත්ම සංඥා. ඔව් ඒ විදිහේ සංඥාවක් අපිට දෙන. ඒක සංඥා විපර්යාසයක්. නැත්නම් විපර්යාසයක්. අපි හන්දරු මේ තව තුට්ටක් මට කරුණු ටිකක් අවධානය කරගන්න ඕන. හඳුරු සිහිපත් කළා දැන් පැවිදි කරනකොට ස්වාමින් වහන්සේ නමක් කෙස් ටිකක් කපලා දීලා අතට දීලා පච පංචකේ මෙනෙහි කරන්න එහෙම කේසාලෝම ආදී වශයෙන් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් අනුලෝම කියලා කියන්නේ මුලින් ඉඳලා අගට මෙනෙහි කරනවා ප්‍රතිලෝම කියන්නේ අගින් ඉඳලා මුලට මෙනෙහි කරනවා ඒක භාවනාවක් විදිහට වෙනවා කියලා. එතෙන්දී අපේ හාමුදුරු වචනයක් හාමුදුරන්ගෙන් කියුණා ඒ තමයි මේ පටික්කුලය කියන වචනේ පිළිකුල කියන. එතකොට අපි හන්නේ පටික්කුලය සහ පටික්කුල මනසිකාරය එවත් පිළිකුල් භාවනාව සහ මේ අසුභය අතරේ වෙනස අපි කොහොමද හඳුනාගන්නේ? මොකද දැන් සමහර තැන්වලදී අපි දැකලා තියෙනවා අපේ හඳුරන්නේ අසුභ සංඥාව කිව්වහම දැන් මේ දස සංඥා විග්‍රහයේදී පැහැදිලිවම දෙතිස් කුණපය ගැනයි කතා වෙන්නේ. ඒ වගේම අසුභ භාවනාව ගැන කතා වෙනකොට මේ දස අසුභ දසවිධ අසුභයක් ඒ කියන්නේ කෙනෙක් මිය ගියාට පස්සේ මනුෂ්‍ය ඒ මල ශරීරය තුළ ඇති වෙන විකෘතිතාවයන් 10ක් උද්දුමාතක විනීඩක ආදී වශයෙන් සඳහන් වෙන අර ඉදිමෙනවා නිල් වෙනවා සරව පිරෙනවා සිදුරු හැදෙනවා ඒ ආදී වශයෙන් එතකොට කොහොමද අපි හඳුරන්නේ මේක දෙකම අසුබයද එහෙම නැත්නම් එකයිද අසුබ මොකද්ද පිළිකුල කියන එක අපි කොහොමද ඒක වෙන් කරගන්නේ ඇත්තටම සානක හොඳ කාටත් ප්‍රශ්නයක් ඇති වෙන තැනක් එතන. එහෙමයි. සමහරවිට දැන් ඇත්තටම මේ අසුභ භාවනාව විස්තර කරන තැන පැහැදිලිවම සඳහන් වෙනවා අසුභ කොටස් දෙකක්. එහෙම. සවිඥානික අසුභ, අවිඥානික අසුභ කියලා. එහෙමයි. ඉතින් සවිඥානික අසුභ කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ දෙතිස් කුණකය. දැන් කෙනෙකුට පුජ්‍යලයක් ඉන්නවා නම් ජීවත් වෙලා ඉන්න කෙනෙක් වුණත් අපට පැහැදිලිවම මේ දෙතිස් කුණපය මෙනෙහි කරලා ඒකේ තාම හොඳින් ග්‍රහණය කරගෙන අපිට පටික්කුල වශයෙන් දකින්න පුළුවන්. ඒතර සවිඥානික කියන්නේ ජීවත් වෙලා ඉන්න පුද්ගලයෙකුගේ ශරීරය තුල තියෙන මේ කුණප කොටස 32 ගැන. එහෙනම් අවිඥානික කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඇත්තටම ඔය දැන් සාමාන්‍යයෙන් මතක් කරපු විදිහ සත්වත්තාන සූත්‍රයේම සඳහන් වන නව සීවතික කියන එහෙම ඒ අසුබ 10ක් දැන් ඔය සාමාන්‍යයෙන් කිව්වේ මේ උඩුමාතක විනීලක විපුබ්බක විචිද්දක විකායකතක ඔය ආදි වශයෙන් සඳහන් වන එහෙම ඒ අසුබ ඒව ඇත්තට මැරිච්ච මූර්ත ශරීරයක් දිහා බලලා තමයි දැන් මේ භාවනාව කරනකොටත් ඇත්තටම දැන් අද කාලේ නම් බොහෝ දුරට මේ භාවනාව කෙරෙන්නේ මොකද එහෙම අවස්ථාවක් නැහැ අද බිලි එහෙම වෙනත් දාන්නේ නැහැ එහෙම නමුත් අපිට ඥානවන්තව අපිට පුළුවන් මූර්ත ශරීරයක් දැක්කහම ටිකක් ඉඳන් වෙලා තියෙනකොට මුඩු මාතික සංඥා අපිට ගන්න පුළුවන්. දැන් අපි මලගෙවල් වලට යනවනේ. එහෙනම් ඒ විදිහට නිල් වෙලා තියෙන එකක් නම් අපිට ඒක ගන්නත් පුළුවන් නිලක හැටියට. ඒ විදිහට සාමනහත නුවණින් ගන්නට පුළුවන්. ඒක හැබැයි එතන අවිඥානික දෙයක්. එතන පණක් නැහැ. ඒක මේ අවිඥානික ශාරීරිය තුල උනත් ඒ දස මේ දෙතිස් කුණපයන් තියනවා කියලා කෙනෙකුට හිතන්න පුළුවන් නේද? ඔව් හිතන්න පුළුවන්. ඒ සාලෝම වශයෙන් තියෙන මලමිනී කරන්න පුළුවන්. ඒතර ඇතරම එහෙම හිතනවා නම් අතර මේ දකින්නත් පහසුයි. දැන් අපි දැන් මේ දෙතිස් කුණපේ ගත්තාම දැන් සාමාන්‍යයෙන් දැන් මේ කේසා කියලා කිව්වට දැන් සමහරවිට දැන් අපි එතරම් විශේෂයෙන් කතා කරන්න ඕන මේ කේස් කියලා කිව්වම සමහරවිට හරි ප්‍රියයි දැන් දැන් දැන් පේන්නද කේස් කල්යාණේ කේස් ගොඩාක් දිග නම් තෑගි භෝග පවා දෙනවනේ එහෙමයි එහෙමයි දන්ත කල්යන්නේ දත් ටික ලස්සනයි නම් එහෙමයි එතකොට දැන් මේක සුබ සංඥාවෙම අරන් තියෙනවා. ඒකෝද මේක කර්මස්ථානයක් කරගන්න කිව්වහම සමහරුන්ට මේක අපහසු වෙන්න පුළුවන්. දැන් අතරම අසුබ සංඥාව කියලා කියන්නේම අපේ හඳුරන්නේ සුබ සංඥා විදිහට ගන්නා දේ පිළිබඳව යථාර්ථය දැකීමනේ. දැන් අපි සාමාන්‍යයෙන් අපි හඳුරු මතක් කළා විදිහට කේසා කියලා කියන්නේ කිස් හිස කිස්. එතකොට මේ හිස කිස් සම්බන්ධයෙන් අපි සාමාන්‍ය පුහුදුන් ජන සමාජයේ හඳුනා ගැනීම ඇවිල්ලා නීල වර්ණස කියයි නිල් දිගු වර්ණස කියයි ඒවට සින්දුත් ලියලා තියෙනවා සමහර වෙලාවට බොහොම ඒකේ සුන්දරත්වයේ වර්ණනා කරන අවස්ථා තියෙනවා අපේ හන්දරනේ. එතකොට මේ කෙස් සුබ සංඥාවෙන් තමයි සාමාන්‍යයෙන් ගන්නෙ. එතකොට ඒ තුල සුබ සංඥාවෙන් ගන්න ගන්න යාම තුල චන්දරාගයේ ඇතිවෙන්න හැකියාව තියෙන නිසා ඒ වළක්වා ගැනීමට කෙස් පිළිබඳව අසුබ සංඥාවෙන් දකින්න කියලා. ඒකද මේ කෙස් ගැන හිතන්න ඕන අපේ අර. දැන් ඇත්තටම සංකේත ඒක ටිකක් මේ සංකීර්ණ දෙයක්. ඒක හොඳ පුරුද්දක් තියෙන්න ඕන. දැන් අපි අර දැන් අසුබ භාවනාව විස්තර කරන තැන තියෙනනේ වන්න සංතාන ගන්දේහි ආසතෝ ආසයෝ කාස කාසතෝ තථා. මේ එතනදි සංකේත කරුණු පහක් තියෙනවා. දැන් කෙස් ටික ගත්තොත් දැන් ඇත්තටම දැන් මේ භාවනාවට ගොඩාක්ම ප්‍රයෝගික කරගන්නේ සාන්ත මුලින්ම තියෙන පහ. එහෙමයි. දැන් ඇත්තටම කිස් ලොම් නිය තත් සම්. එහෙමයි. තජ පංචකය කියලා අපි කියන්නේ ඒක. එතකොට සාන්ත දැන් ඉතුරු ටික ගත්තාම ඇත්තටම ඉතුරු 27ක් තියෙනවානේ. එහෙම. ඒ 27ම තමයි අපිට සාමාන්‍ය සාමාන්‍ය හැට පේන්නේ. නමුත් මේ ඇත්තටම දැන් මේ දැන් ඩිස්ක්‍රිප්ට් ගැන ඇත්තට අපි බලනකොට තේරෙනවා ඉතින් බුදුරජාණන් වහන්සේ දැන් බලන්න දැන් අද අපි ගත්තාම දැන් දිස්කුණ පිටික අපි ගත්තාම එතනත් අපිට ශ්‍රද්ධාව ඇති කරගන්න පුළුවන් දැන් බුදුරජාණන් වහන්සේව අපිට පැහැදිලි කරේ මිනී කපලද එහෙම එහෙම මොකක්වත් නැතුව දැන් ඇත්තටම ඔය ශරීරයේ තියෙන හැම කොටසක්ම උතන තියෙන නිසා එහෙනම් දැන් බලන්න අපි ගත්තොත් දැන් නිකන් එකක් චුට්ටක් බලලා කතා කරන එක වටිනවා එහෙම දැන් කෙස්ලොම් නියදත් සම්මස් ඒක සංස දැන් ඒ තතු මන්සං මස් නහාරු නහාර අට්ටි ඇට ඊළඟට අට්ටි විද්දා ඇට දුලු ඊළඟකම් වක්කම් ඒක වකුගඩු ඊළඟට හදයන් හදවත යකනම් අක්මාව කිලෝමක කිලෝමකම් යන සමස ඇත්තටම මේ පිත්තාශය බඩදිව කියලා කියන්නේ කිලෝ ඒ සා පිහකම් පිහකම් බඩදිව කියලා කියන්නේ අපිට පිහකම් ඊට පස්වාසම් වෙනහලු ඊළඟට පප්පාසං අන්තං අන්තං එතකොට කුඩා බඩවල් අන්ත කුණ මහ බඩවල් ඊළඟට උදරියන් සංස දැන් මේ ආමාශය බඩ එහෙම උදර කරීස අසුචි එහෙම ඊළඟට මත්තලුංග නැත්නම් හිස්මොලය හිස්මොලය ඊළඟට පිත්තං පිත්තං අතරම පිත කහ පාට පිත ඉංග්‍රීසියෙන් හංසෙම උබ්බෝ උබ්බෝ චරව ලෝහිත ලෝහිතන් ලී සේදෝ සේදෝ දහඩිය දහඩිය මේදෝ මේදෝ කියන්නේ සංස අතර මෙතන ආරම්භ මේද තෙල මේද තෙල නෙවෙයි සං මේද තෙල කියන පස්සට වසා කියන්නේ මේද තෙල අර උරුණු තෙල වසා උරුණු තෙල උරුණු තෙල ආ මේද තෙල එහෙම ඔව් සංස සේදෝ මේදෝ අස්සු අස්සු වසා උරුණු තෙල් සිංගානික සිංගානික සොටු සොටු ලසිකා ලසිකා ඒ ලසිකා සඳ මිදුළු ඒ කියන්නේ මේ සඳ විදුලු කියන්නේ මේ හන්දි වල තියෙන අන්න හරි සානස. ලොඳ වගේ ස්වභාවය. අන්න හරි ලොඳ වගේ ස්වභාවය. සූසන මුත්තම්. මුත්‍ර. ඒකෝර බලන්න සනස දැන් ඇත්තට මේ දෙතිස් කුණපේ දැන් බුදුරජාණන් වහන්සේ මේ ශරීරයක් අද කාලේ නැති මේ හොයාගෙන තියෙනවා. නමුත් ඉතින් මේ ශරීරයක් කපලා කොටලා උන්වහන්සේලා ගත්තම මහතික සර්වංශතා ඥාණයෙන් තමයි දැක්කේ. එහෙමයි. එතකොට සාහස දැන් අපි මේක තෝරගන්න ඕන දැන් අසුබයක් දැන් යට කොටස නම් අපිට ඔය ඇතුලේ බලනකොට දැන් තේරෙනවා මේක බොහොම අසුභයක් කියලා අපිට පැහැදිලි. නමුත් දැන් අපි දැන් කෙස් ලොම් නියදත් සම් ඔය කියන පහ. දැන් අපි එකක් ගමු දැන් මේ කාලේ හැටියට. දැන් මේ කෙස් වන්න වර්ණයේ වර්ණ වශයෙන් මේක පිළිකුල්. දැන් මොකද සාමාන්‍ය සංස කෙස් වල වර්ණේ කාල වර්ණේ. සාමාන්‍ය දැන් කළු සුදු කියලා කිව්වහම කන්නන් ධම්මං විප්පහාය සුක්ඛම් භාවේත පංච. එතන එතනදී පවා කුසල ධර්ම සුදු ධර්ම හැටියට හඳුන්වනවා කුසල ධර්ම කළු ධර්ම හැටියට හඳුන්වනවා එතකොට <clears throat> සාමාන්‍ය සංස දැන් කෙස් අපි කළු වර්ණය කියලා කියනවා ඉතින් ඕක ටික කාලයක් නිකන් මලකඩ පාටක් ගන්නවා වර්ණ ගත්තාම වර්ණ එහෙමනේ කෙස් ඉදෙනවා ඉදෙනවා සුදු වෙනවා සුදු වෙනවා එතකොට දැන් එහෙම බලපුවාම සාන්නත් කෙස් වල වර්ණ වශයෙන් ඇත්තටම කෙස් ගහ ඒකාන්ත පිළිකුල් දැන් බලන්න කෙලස් දැන් අපිට පහන් පිළිකුල් කියන්නේ අපි හඳුරන්නේ මොකක්ද අදහස කළු එක සුදු වෙන අප්‍රසන්නයි. අප්‍රසන්නයි. ඒ අප්‍රසන්න වෙන්නේ මොකක් නිසාද? දැන් සමහර සුදට අප්‍රසන්න වෙනවනේ දැන්. අපි උදාහරණයකට ගන්න විදිහ දැන් දැන් එහෙම බලමු දුනක් වායචන සමහර වෙලාවට මේ රාග ගින්න කියන එක සාන්ත පුදුම දෙයක්. එහෙම. දැන් අටුවාවේ තියෙන මම දැක්ක කතාවක් මේ මේ පුලවක තත්ත්වයටපත් වෙලා කියන්නේ මිනිහක නිකහැණු ශරීරයක මේ පණුව විදින ඒක දැකලා පුරුෂයෙකුට කාම සංඥා කාමරාගය ඇති වෙනවා. ඒකට ඒ තරම් මහ ගින්නක්. දැන් මෙහෙම දැන් සාමාන්‍යයෙන් අපේ හන්දරනේ කළු කෙස් වලටනේ ගොඩක් අය ආස කරන්නේ. එතකොට ඒ කළු කෙස් තනින් තන සුදු වේගෙන යනකොටත් ගොඩක් වෙලාවට ඒක කළු කරනවනේ. කළු කරනවා. කළු කරනවා කියවට සමහර කළුමත් නෙවිලු ඒක දුඹුරුයි කියලා කියනවා කළු ඒ කළු කෙස් කියන එක දුඹුරු කියලා කියන අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ ඒවා සමහරට තඹ පැහැ ගැන්වෙනවා සමහර වෙලාවට. ඊට පස්සේ හම්බුනේ දැන් කලු කරන එක වැඩි හරියන්නේ නැත්නම් සමහර මොකද කරන්නේ සුදුම කරලා දානවා. සුදුම කරලා දානවා. ඔව්. එතකොට දැන් ඒ ඒක පැත්තක් කෙස් සම්බන්ධයෙන් ගත. එතකොට එයා කලුවට මුලදී කැමති වුණා සුදට අකමැති වුණා එනිසා පුළුවන් තරම් උත්සාහ කළා කලු කරගන්න කඩු කිරීම අසහනක වෙන තැන සුදු කරලා සුදු පාටට කැමති වුණා. එතකොට එතන සුදු සංඥාව එන්නේ නැද්ද අපිට? ඔව් ඒක ගන්න විදිය සංඥා. දැන් බලන්න දැන් කෙස් ටික හොඳට අපේ ඔළුවේ තියාගන්න බොහෝ දෙනා කෙස් වලට හරි කැමති. දැන් බලන්න මේ වෙනුවෙන් තියෙන වර්ග ෂැම්පූ වර්ග මොයේ දේවල් නිෂ්පාදනය වෙනවා. එහෙමයි. එතකොට දැන් බලන්න දැන් ඔය විදිහටම සාමාන්‍යයෙන් කියන විදිහට එන පැත්ත හොඳයි කියලා දැන් සමහරුන්ගේ කොණ්ඩේ හොඳටම ගියාම සමහර කොණ්ඩේ පොඩ්ඩක් තියෙනවා සම්පූර්ණ තත් ගාලම දානවා. දානවා. මේ සසර කල කිරෙලා එහෙම නේද? සසර කල කිරෙලා. ඒකෙන් බොහොම මේ ඇත්තටම සුබ සංඥාවට තමයි වැඩි කරන්නේ. එහෙමයි. ඒක තමයි ඉතින් මේ කෙලෙස් වල හැටි. එහෙමයි. එතකොට සානන්ද කොහොම වුණත් මේ දැන් සාමාන්‍යයෙන් ස්වාමින් වහන්සේ නමක් පැවිදි වෙනකොට අපි හඳුනන්නේ හිස මුඩු කරන්නේ හිස කෙස් කපල දාන්නේ ඒ කෙස්වල තියෙන සුබ සංඥාව නැති කරගන්න කරගන්න. දැන් සමහර අද සමාජයේ ගිහි සමාජය අපි හඳුනන්නේ තියෙන කෙසුත් කපලා මේ තට්ටේක සුබ සංඥාව ඇති කර ගන්නවා අපි. මේ ඇත්තටම සංග එතනදිත් අර තියෙන කෙස් කපනවට වඩා ගිහි උදවිය තමන්ගේ කොණ්ඩේ තමන්ට ඕන විදිහට පවත් ගන්න බැරි නම් මැදින් තට්ටි පෑදිනා නම් ඉස්සරහින් තට්ටි පෑදිනා නම් එහෙමයි. එතන කරන්නේ බොහෝ දුරට තට්ටි ගන්න පිට හොඳයි කියනවා වගේ ඒ විදිහට සුබ සංඥාවටම යනවා. යනවා. එහෙමයි. එතකොට සංග දැන් මේක දැන් මේ අපි ওই විදිහටම අපිට අනිත් කුණප කොටස ගන්න පුළුවන්. අපි දැන් මේ කෙස් තරක් ගත්තොත් එතන මේක වර්ණ වශයෙන් කොහොම වුණත් මේක අසුබ දෙයක්. එහෙම හොඳට බලපුවහම මේක නිකන් මලකඩ පැහැදී මේක මේ මේ ඇති දෙයක් නෑ මේකේ. ඊළඟට වන්න సంతාන. ඒතකොට සාන්ත දැන් මේක සතහන සතහන සංඥාව එතන අතරම සතහන සංඥාව. දැන් බලසත් ඒ කියන්නේ මේ සංඥා කියන එකේ ස්වરૂපය කියන එක. ස්වરૂපය. හැඩය. හැඩය. ඒතකොට දැන් බලන්න සතහන් වශයෙන් මේක පිළිකුල්ලෙන් දැන් සාන්ත බලන්න දැන් අපි අපි සුබ් බඳුනක් මොකද කෑම ගන්න සුප් එකක් අතු බොනකොට ඒක කෙස් ගහක් තියෙනවා. එහෙමයි. කෙස් ගහක් තියෙනකොට අනේ මේකම හැදුවේ මගේ බිරිඳනේ ඒක කියලා හැම බීලා දාන්නේ නැහනේ. එහෙමයි. ඒක සාමාන්‍ය සමහර අය මට කියලා තියෙනවා මේ එක එක ආහාර අප්‍රිය වෙච්ච අවස්ථා. එහෙමයි. ඒකට දැන් දිගටම මුළු ජීවිතේම ආහාර ඒ ආහාරය ගන්න බෑ. එහෙමයි. සමහර වෙලාවට තමන්ගේ ආහාරය තමන් පොල් සම්බෝලේ කෙස් ගහක් තිබිලා. එහෙනම් එදා ඉඳලා පොල් සම්බෝල කන්න බෑ. අර දැන් සමහර වෙලාවට අපි හඳුරන්නේ කාන්තාවක් විදිහට ගත්තොත් ඒ කාන්තාව තමන්ගේ කෙස් කලඹට ආදරය කරන ආශ කරන කෙනා තමන්ගේ හොඳට කොණ්ඩේ හොදලා අපි හඳුතු වගේ ෂැම්පු දාලා තෙල් දාලා සමහරට ඉඹිනවත් එක්ක ඒ තමන් විසින්ම සිප වෙනඳ ගන්න ඒ කොණ්ඩේ තියෙන කෙස් ගහක් එයාම හදන සුප් එකට වැටිලා තියෙනවා දැක්කොත් සමහර වෙලාවට අපි හඳතු වගේ ඒ සුප් එක පිළිකු කරන අවස්ථා තියෙනවා අනිවාර්යෙන් සමහර මතකයක් මේ පොන්චි කාලේ අපේ ගෙවල් ළඟ තියක මේ මිනිස්සෙක් මට පොන්චි දවසල මතකයි මේ එයාගේ කෑමේ කී කෙස් ගහක් තිබුණේ බත් ගානේ පොළේ ගැහුවා චීනතෝර ඒ කියන්නේ ඒ තරම් ඒක අප්පිරියයි එතකොට අපිට ඕන තරම් අපේ හන්දරනේ ඔය ව්‍යංජනවල කෙස් කස් පැටලිලා තියෙනවා අපි අපි නම් බොහොම ඉවසිල්ලෙන් ඒක අරගෙන පැත්තකින් කියලා බලනවා ඒක ඔය එහෙම අවස්ථා තියෙනවා ඉතින් අපි එතෙවිද්දෝ ඉතින් අනුන්ගෙන් නැපෙන අය අපි ඉතින් ඒ විශ්ීමෙන් කරන්න දෙපේ එහෙම එතකොට සංඥාංශ නෑ දැන් බැරි වෙලාව දැන් ඉතින් බලන්න මේ සතහන ඊළඟට අපි හිතමු දැන් කෙනෙකුට කනකොට කරපොන්ච නැට්ටක් හවුනා. ඒකට එයාට එකපාරට මේ මොකද්ද කියලා දන්නේ නැහැ. අතින් ගන්නවා. නැත්නම් අපි හිතමු දැන් පොල් කැන්දක් කියලා. පොල් කැන්දක් ගන්නට ආවේ පොල්. නැත්නම් කරපින්චනට අපි ඒක තව ඌරලා ඒකත් හොඳට කාලා මෙව කාලා ඒක එළියට දානවා. නමුත් කෙස් ගහයම දාන්නේ නැහැ. ඒකෝර මේක දැන් බලන්න මේක පිහිටි පිහිටි වශයෙන්ම මේ අතර මේක පිළිකුල්. ඊළඟට වන්න సంతාන ගන්ධෙහි ගඳ. ඇත්තටම තමයි කෙස් වල තියෙන ගඳ. දැන් බලන්න දැන් සාමාන්‍යයෙන් කෙස් ගඳ නැත්නම් ඔය සුවඳ විලවුන් වර්ග ෂැම්පූ වර්ග දාන්නේ නැහැ නේ ඔකට. දැන් අපිට සාමාන්‍ය එකපාරම කෙනෙක් අහපුවම හොඳට සැම්පල් දාලා අපිට සැම්පල්ස් හොඳ එන්නේ. එහෙමයි. නමුත් මේ කෙස් වල තියෙන තත්ත්වේ දැක්කොත් එහෙම මේ දැන් අපි අර ලෝවැඩ සංග්‍රහයේ තියෙන්නේ මම පැහැදිලිද? ගඳට වේද ඇඟ සුවඳ කරන්නේ කියලා. නේද කියන්නේ ඒ කියන්නේ අපේ ශරීරය අපි සුවඳ කරන්නේම මේ ශරීරයේ ගඳ නිසා. සමහරු ඉන්නවා අපි හඳුනන්නේ ළඟින් යන්න බෑ සුවඳයි. ඒක අනිත් අදහස ඒ සුවඳ නැත්තම් ළඟින් යන්න බෑ ගඳයි කියන එක නේද? පැහැදිලිවම සාමසිතින් අත්‍තරව මේ ශරීරයට මේ වගේ දේවල් සුවඳ විදපුන් නිස්පාදනය වෙන්නේ ඒකාන්තයෙන් මේ ශරීරයේ ගඳ නිසා. එහෙමයි. එතකොට දැන් බලන්න අපි හිතමු දැන් ඔය කිස් ටික දවස් දෙක තුනක් නෑවේ නැත්තම්. ඉතින් ඒක බොහෝ දෙනා දන්නවා. ඇත්තටම දැන් ඊළඟට මේ කොණ්ඩේ පීරුවේ නැත්තම් හැඩපළු ගෙතිනවා. ඊළඟට මේක බොහොම ඉතින් හැම වෙලේම යන්තම් හරි ජීන්නකට අහවල පිච්චුණා පැහැදිලිව සාමිත මොන තරම් ගඳක් සාමාන්‍ය කෙස් ගහක් පිච්චුනහම තියෙන ගඳ හිතා ගන්න බෑ එහෙමයි ඇත්තට ඒක හොඳම අවස්ථාවක් මතක් කරත් හරි වටිනවා දැන් ඔය ඔක්කොමත් හරි කෙස් ගහක් පිච්චුනහම ඒක පුදුම ගඳක් එහෙමයි ඒකට එතනින්ම තේරෙනවා සාන්නංශ මේක ගන්ධ වශයෙන් උත් ඒකාන්තයෙන් පිළිකුල් වන්න సంతාන ගන්ධේ ආසතෝ ඒ ආසයෝ ආසයෝ කියලා කියන්නේ පිහිටි තැන් වශයෙන් එහෙම අවකාශය තියෙන තැන ඔව් තියෙන තැන අවකාශය අන්තිමට එනවා සම්මාන. මේක පිහිටි තැන් වශයෙන්. ඒතර පිහිටි තැන් වශයෙන් අත්‍තරම් බලපුවාම දැන් සානත් මේ කෙස් ටික පිහිටලා තියෙන අත්‍තරම මේ ඔළුවේදී. එහෙම. ඔළුවේ දැන් කොහොමද? දැන් අත්‍තරම මේ කෙස් ගහේ මුඩ පිල්ලි සැරව මාස් ඒ වගේ තියෙන. එතන හරියට පොළොවේ පැලයක් හදනවා වගේ නේද හැදිලා තියෙන්නේ. එහෙම. සාමාන්‍යයෙන් අටුවාවේ තියෙන 2 කෝටි 50 ලක්ෂයක් කෙස් ටිකක් තියෙනවා කියන. <laughs> අට කතාවේ තියෙන හැමෝගෙම නෙවෙයි නැති නේද ඒක සාමාන්‍ය අදහසක් විදිහට සාමාන්‍ය අදහසක් විදිහට මම හිතුවා දැන් අත්‍තරම දැන් ලොම් වල වුණත් 90000ක් ලොම් තියෙනවා ඒ විදිහට සඳහන් වෙනවා එහෙනම් ඉතින් කොහොම හරි ඉතින් <laughs> එතකොට සාමාන්‍යයෙන් කොහොම හරි මේ කෙස් දැන් තියෙන පිහිටිතෙන් වශයෙන් බලන්න මේක හරි පිළිකුල්. දැන් අපි හිතමු මට මතකයි ඉස්සර ඔය අම්මා කෙනෙක් පලා ගේනවා. ඒ පලා ගෙනුට ඒක බොහොම හොඳ පලා. එක දවසක් ඒක මහත්ෙක් කියන්නේ අපේ තන් ගෙනුට ඒ මහත්ෙක් කියන ඔය අම්මගේ පලා නම් හරි හොඳයි. හැබැයි ඉතර සරුවට වෙච්ච ඔය අම්මා ගේන්නේ රෙසිකිඩි වලක් උතුරන තැන එතන පලා හැදෙනවා. එතනින් කඩාගෙන තමයි ගේන්නේ කියලා. එතකොට අර අර පලා කොච්චර හොඳ වුණත් අර බලන්න අර පිහිට තන පිහිට තන අනුව ඒක ගන්න. ගන්න. එතකොට ඒ වගේ සාමාන්‍ය දැන් මේ කොණ්ඩේ පිහිටලා පිහිටලා තියෙන හොඳට බලපුවහම මේ මස් මේ නේද සැරව මේ මේ හැම මේ ඇතුලේ ඉඳලා තමයි මේක එන්නේ. ඒතර පිහිට දැන් වශයෙන් ඒක පිළිකුල්. ඊළඟට සාමාන්‍ය කම්බකාත වගේ කියන්නේ මේක මේ මේ කෙස් අපිට පේන විදිහ ගත්තත් අතර මේක නැහැ. පිළිකුල්. එහෙම. ඉතින් ඒ අනුව බලනකොට කල්පනා කරලා බලනකොට මේ විදිහටම අපිට අනිත් කුණප කොට්ටාස වලටත් බලන්න පුළුවන් නම් ඇත්තටම පුදුම විදිහට මේ රාග වින්න කියන එක දැන් ඇත්තටම රාගේ නැති කරගන්න තියෙන හොඳම දේ තමයි අසුබය. එහෙම. එහෙමනම් මේ විදිහට බුදුරජාණන් ඒකයි මේක මහා වටිනා භාවනාවක් ඇටියට දේශනා කරන්නේ. එහෙම තමයි. දැන් අපි හඳුරු පැහැදිලි කරේ දැන් කෙස් ආදී මේ කුණක පොට්ටහසන් අපි කුණක පොට්ටහසන් විදිහට හඳුන්වන මේ ශරීරාංග තුල අපි සාමාන්‍යව හඳුනගන්නේ සුභ සංඥා විදිහට න හොඳ දේවල් විදිහටනේ. ඒ තුල රාගය, කාමය, ඡන්ද රාගය ඇති වෙන්න පුළුවන්. ඒක නිවනට බාධාවක්නේ. ඉතින් අන්නේ ඒ බාධාව මැඩපවත්වා ගැනීම සඳහා විරාගය ඇති කර ගැනීම සඳහා නොයලී සිටීම සඳහා මේ රාගයේ ඇතිවන සුභ සංඥා විදිහට ඇතිවෙන දේවල් අසුභ සංඥාවෙන් දකින්න අසුභ විදිහට හඳුන ගන්න කියලා. ඒ අසුබ විදියට හඳුනා ගැනීමේදී ආකාර පහකට ඒක දකින්න කියන එක තමයි අවධාරණය කරේ. ඒකේ පාට අසුබ විදිහට හිතන්න ඒ වගේම සටහන ඒකේ ස්වરૂපය ඊළඟට ඒකේ ඒක ගඳ සහිත දෙයක් හැටියට පිහිටි තැන සහ ඒ පස්සේ වටා පවතින අවකාශයේ වශයෙන් දැක්කහම ඒ සුභ සංඥාව නැති කර ගන්න පුළුවන්. සුභ සංඥාව නැති කිරීම තුළ අසුභ සංඥාව තමයි වැඩෙන්නේ. මේ ඒ අසුභ සංඥාව වැඩෙන්න නම් මෙන්න මේ කියන කාරණා පහම පහට අනුව කෙස් දිහා බලන්න අත්‍යවශ්‍ය වෙනවා. එතකොට ඒ තුළ වෙන්නේ අර හැබෑ සංඥාව පහළ අපි මෙතෙක් කල් කෙස් සම්බන්ධයෙන් සංඥා විපල්ලාසයෙන් කටයුතු කරපු නිසා අපිට ඒ පිළිබඳ සුභ සංඥාවක් ඇති වෙන්නේ. නමුත් අසුභය දකින්න ඕන දකින්න හැකියාව තියෙනවා යම් කිසි කෙනෙකුට මේ පස් ආකාරයට අන්න යථාර්ථවාදීව ඒ කෙස්වල අසුභ ගතිය අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. අපේ ආන්දරනේ දැන් පංච පංච කල්යාණ කියන වචනය ගත්තාම අපි දන්නෝනේ කේශ කල්යාණ, චවි කල්යාණ, දන්ත කල්යාණ, ආදී වශයෙන් නඛ කල්යාණ ආදී වශයෙන් තියෙනවා. මේ ලෝම ගැන සඳහන් වෙලා නැහැ හැම එකක් නේද? එහෙම ගැන නම් සඳහන් වෙලා නැහැ නේද? එහෙමයි. එතනින් ඒක කල්යාණියක් විදිහට හඳුන්වලා නැහැ. එතකොට අපි හන්නේ දැන් මේ පහට කියන්නේ කේසා ලෝමා නඛා දන්තා තචු කියන එකට කියන්නේ තච පංචකය කියලා. අපි හඳුරු බොහොම පැහැදිලිව මතක් වෙලා ඒක මේ ඕනම කෙනෙකුට ප්‍රකටව තියෙන කුණප කොටාශ පහ. දැන් අනිත් ඒවා ශරීර අභ්‍යන්තරයේ තියෙන ඒව නිසා මොනවද කියලා අපි දන්නේ නැහැ. දැන් සමහර වෙලාවට මේ නාමිකව අපි හඳුන්වා ගත්තට බඩ දිවය ආදී වශයෙන් සඳහන් කරාට ඉතින් ඔය සටහන් වල පින්තූරවල එහෙම දැකලා ඇති. නමුත් ප්‍රකටව අපිට ඒක හඳුනා ගන්නට හැකියාව නැහැ. අපිට මේ ඒ 32ේම අසුබය දකින්න ඕනද? එහෙම නැත්නම් මේ පහක අසුබය විතර දැක්කොත් අපිට මේ වැඩේ කරගන්න පුළුවන් අපි හන්නේ මේ මේ චන්ද රාගය ප්‍රහාණය කරන කාමයේ නැති කරගන්න අවකාශය තුල තියෙනවද? සාමනාස අනිවාර්යෙන්ම ඇත්තටම මේ භාවනාව දිනු කරන කෙනෙක් මේ 32 අර්ථ දැනගන්න එක වටිනවා. එහෙමයි. මොකද ඒකනේ බුදුරජාණන් මේ 32ම දේශනා කරේ. එහෙමයි. ඒ නිසා අර ප්‍රකටව තියෙන්නේ අපිට පේන්නේ අර මුලින් කියපු පහ තමයි. නමුත් අපි මේක හොඳට ඡායාරූපික අපි සම්මාස කිව්වා වගේ එහෙම දැන් අත් දකින්න අවකාශයක් නැත්නම් අවස්ථාවක් නැත්නම් ඡායාරූපයකින් හරි දැකලා අපි සතහනක් නිමිත්තක් ගන්න එක වටිනවා. එහෙම. ඉතින් නිමිත්තක් අරගෙන ඉතින් අර අර විදිහට මූලික අර මුලින් කියපු පහ හොඳට භාවනා කරනවා නම් අපිට ඒක බොහොම පහසුවෙන් ඊතර දේවල් අපිට මේ ප්‍රතිභා ප්‍රතිභාග නිමිත්තක් ඇති කරගන්න පුළුවන්. එතකොට සම්මත මොකද මේ අසුභ භාවනාව ගැන මට තවත් මතක් වුණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා දැන් මේ අසුභය වඩන කෙනෙක් හරියට රහතන් වහන්සේ කෙනෙක් හා සමානයි. ඒකෙන් කියන්නේ මේ කෙලෙස් නැති කරලා නෙවෙයි. රහතන් වහන්සේ නමක් හා සමානයි කියලා කියන්නේ අපි ඇත්තට මෙතන අසුභ භාවනාවෙන් අපි තුන් ප්‍රතිභාග නිමිත්තක් ඇති කරගත්ත කියන්නේ යම් කිසි සමාධියක්. එතකොට සාමාන්‍යයෙන් මේ ප්‍රතිභාග නිමිත්තක් ඇති කරගත්තා කෙනෙක් හරි නැත්නම් සාමාන්‍ය අසුභ භාවනාවෙන් තටම ධානයේ විතරයි උපදවන්න පුළුවන්. එතකොට ධාන වශයෙන්. එතකොට සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ නමක් හා සමානයි කියන අසුභ භවනා වඩන කෙනා පැහැදිලි කරලා තියෙන සම්මත මේ අසුභය වඩන කෙනාට ඇත්තටම මේ දිව්‍ය ලෝකයේ දිව්‍ය අප්සරාවකටවත් දැඳෙන්නේ නැහැ කියලා. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ මේ රහතන් වහන්සේ නමක් හා සමානයි කියලා මේ අසුභය වඩන මේ ස්වාමීන් වහන්සේ අපි හරිය එතකොට දැන් මේ මේ ඔය ප්‍රකාශය කරනකොට මට හිතෙන දැන් ගෘහස්ත සමාජයේ අනුව මේ මේක ප්‍රායෝගිකව පුරුදු කරන්න පුළුවන්ද දැන් අසුබය වඩන කෙනෙක් රහතන් වහන්සේ නමක් හා සමානව ජීවත් වෙනවා දිව්‍ය අප්සරාවියකටවත් බැඳෙන්නේ නැහැ කියලා කියනවා එතකොට gedare ඉන්න අප්සරාවියට බැඳෙන්නේ නැතුව මහත්යට ඉන්න පුළුවන් නැත්නම් මේ දිව්‍ය කුමාරයට බැඳෙන්නේ නැතුව නෝනට ඉන්න පුළුවන්ද අප යන්නේ මේක අසුබය වඩන්න ගිහිල්ලා පෞල් කඩා කප්පල් වෙයිද ප්‍රශ්නයක් කෙනෙක්ට තියෙන්න පුළුවන් කොහොමද ප්‍රායෝගිකව ගෘහස්ත ජීවිතයේ පුරුදු කරන්නේ ඇත්තට සම්මත අපි මුලින්ම මතක් කරන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ධර්මය තථාගතයන් වහන්සේ කිසිම කෙනෙකුට හානියක් නැත ලෞකික ජීවිතයේ එක හානියක් වෙන විදිහටවත් නැත්නම් වෙන ලෝකෝත්තර පැත්තට කිසිම හානියක් වෙන විදිහටවත් දේශනා කළා නැහැ එහෙම සමබරව තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ නිසා දැන් මේ ලෞකික ජීවිත ගත කරන අයට අසුබය වඩන්න එපා කියලා කොතනෝ කියලා නැහැ. ඊළඟට දැන් මේ අසුබය වඩන්න හොඳ නැහැ කියලා යම් කිසි කෙනෙක් කියනවා නම් ගිහි අයට ඒකෙන් අදහස් කරන්නේ ගිහි ජීවිතේ ගත කරන්න රාගය ඕන කියන එක. ඒක කියන්නේ. එහෙමයි. එතකොට සමහර දැන් බලන්න දැන් අපි ගත්තාම අපි හිතමු දැන් සාමාන්‍යයෙන් මතක් කරා ප්‍රායෝගික ගැටලුවක්. එහෙනම් දැන් අපි හිතමු දැන් ස්වාමියා බිරිඳ බිරිඳ ස්වාමියා ඒ දෙන්නට දෙන්න. ඒත් දැන් සාමාන්‍ය ස්වාමියාට තමන්ගේ බිරිඳට විතරද රාගය ඇති වෙන්නේ. එහෙම. ඒකෝ දැන් අපි හිතමු තවත් සමස්ත කාන්තාවන් ඉන්නවා නම් ඒක ප්‍රකට වෙන්නේ නැහැ. ඒ නැත්තම් ඒ ශික්ෂණයකින් ඉන්නවා ඒක වෙනම දෙයක්. එහෙම. නමුත් සිතට අන්‍යම් කාන්තාවන් කෙරෙහි රාගසිතක් ඇති වෙන්න පුළුවන්. දැන් සාමාන්‍ය බුදුරජාණන් වහන්සේ පවා දේශනා කළ තියෙන අපයන්නේ ඉත්ති රූපම් වික්කවේ පුරිසස්ස චිත්තම් පරියාදාරිතේ. දැන් ස්ත්‍රී රූපය පුරුෂයාගේ සිත යටපත් කරගෙන තියෙන තරම් ප්‍රබල රූපයක් බවට පත් වෙනවා. ඔව් ඇත්තටම සානත රූපේ ගන්න ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය සියලු දේවල්. එහෙමයි. එතකොට දැන් අනිත් පැත්තටත් එහෙමයි. අනිත් පැත්තටත් එහෙමයි. එතකොට දැන් බලන්න සානත දැන් අද සමාජයේ හැටියට දැන් බලන්න දැන් අද මේකට කිසිම බය වෙන්න දෙයක් නැහැ. දැන් එහෙමනම් මේක දැන් බලන්න දැන් ඔපරේෂන් කරන හැම වෙලෙම මේ බඩ කපන මේ අපවිත්‍ර දෑ දකින්න අය කොතර මේ මේ විපල්ලාස නැත්තම් මේ මේ අසු මේ සුබ වශයෙන් මේවා දැකලා අද මොනතරම් මේ වෛද්‍යරුපාමේ ප්‍රශ්න වලට පැටලලා තියෙන මේ පහුගිය කාලේ ඉත සිද්ධ දැන් නිකන් ඒක නිකන් හොද හොද මඩේ දානවා වගේ වැඩ නෙවෙයිද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපහම ඒ කියන්නේ දැන් අපෙන්දී අසුභය වඩනවා ඊට පස්සේ සුභ වශයෙන් අරගෙන අර තියෙන සංඥාවෙන් කටයුතු කරනවා. එහෙම වෙන්න බැරිද? නෑ සම්මුති දැන් එතකොට දැන් මම කියන්නේ දැන් අපි දැන් යම් කිසි කිහියෙක් යම් කිසි මට්ටමකට අසුභ භාවනාව වඩනවා නම් අර කියන විදිහ අර හිතින්වත් කෙනෙකුට ඇති වෙන ඒ කාමරාගයක් ඇති වෙන්නේ නෑ. එතකොට දැන් අපිට පැහැදිලි කරන්නේ යම් කිසි කෙනෙක් දැන් ස්වකීය ස්වාමි පුරුෂයා ස්වාමි දීනේ නීති අනුකූලව දැන් ඇත්තම එහෙමයි තියෙනවානේ එහෙම නමුත් දැන් නෑ වෙනත් කෙනෙක් සම්බන්ධයෙන් කාමරාගයක් ඇති වෙනවා නම් අන්න ඒ ඇති වෙන කාමරාගය දුරු කර ගැනීම සඳහා මේ මේ කියන අසුභය වඩලා තියෙන එක ප්‍රයෝජනවත් කියන එක අපි හඳුම අදහස් කරනවා පැහැදිලිවම සම්පූර්ණ. ඒ කියන්නේ හෝම්වර්ක් කරලා තියෙන්න ඕන හරියට. <laughs> ඒ වැඩේ කරලා තියෙනවා නම් කාම රාගයේ ඇති වෙන හැම මොහොතකදීම මේ අසුබ සංඥාව ගන්න පුළුවන්. දැන් කවුරු හරි කාන්තාවකගේ ස්වකීය ස්වාමි දියණියගේ කේශ කලාපය ගැන නෙවෙයි මෙතෙන්දී අපි අවධානය යොමු කරන්නේ. වෙනත් කෙනෙකුගේ කේශ කලාපය සම්බන්ධයෙන් මහත්යෙකුට රාගයක් ඇති වුණා නම් අන්නේ රාගය දුරු කර ගැනීම සඳහා යම් මට්ටමකින් හැකියාව තියෙනවා මේ අසුබේ වඩලා තිබුණා නේද පැහැදිලිවම සාන්නස ඉතින් පස්සේ ඕන්නම් ඉතින් ගිහි ගිය අතහැරලා යන්න අදහසක් තියෙනවා නම් නෝනගේ කොණ්ඩේ ගැනත් එහෙම හිතන්න පුළුවන් පුළුවන් ඇත්තම දැන් ඒක දැන් අපි විතර දැන් මේ කාමයේම නෙවෙයි සම ජීවිතේ කියන්නේ එතකොට දැන් අපි දැන් සමහරට අර ඔකත් සංඥාවේ වැරද්දක් ඉතින් ඇත්තම සංඥාවෙන් හිතාගෙන දැන් මේ කාමය ඔතුන්න කරන තමයි ජීවත් වෙන්නේ මේක තමයි සැපේ කියන්නේ ඉතින් ඒක එහෙම ඉන්න අයට දැන් මේවා අහනකොට ටිකක් අර මොකද අපි කාලයක් පුරුදු කරපු දේනේ ඉතින් මේවා විස වෙන්න පුළුවන්. එහෙම. හැබැයි සාමාන්‍යයෙන් ඇත්තටම දැන් මේ කියන විදිහට අපිට දැන් අසුබේ දැන් බලන්න දැන් අසුබ කෙනෙක් මරුණට පස්සේ තනිකර අසුබ කුණප කොටාසයක් නේ. එහෙනම් නමුත් දැන් මේ මිනි මැරිච්ච ගමන් ඒ මිනිස් ඒ මැරිච්ච කෙනත් එක්ක ජීවත් වෙන මිනිස්සු ඉන්නවනේ අද. එහෙනම් ඒකට ඒ තරමට මේක විපර්යාසයටපත් වෙලා තියෙන විපල්ලාස. එහෙමනම් ඒක ඉතින් අපි ඒ වගේ සමාජයකට ඇත්තටම අද නම් මම නම් දකින්නේ මේ අසුබ භාවනාව වගේ භාවනාවක් ගිහි සමාජයයි කරන්න ඕන. එතකොට අපි හන් කොහොමද අපි මේක අපේ ලිමිට් එක තියන්න සමහර අය ඒ කියන්නේ සීමාව ඉක්මවා ගියාට පස්සේනේ ගෘහස්ත ජීවිතයක් කඩාගන්නේ. එතකොට එහෙම නැත්නම් දැන් ගිහියෙක් විදිහට අපිට අපි හන්නේ දුරස්ත සමාජයේ සියලු දෙනාට පැවිදි වෙන්න පුළුවන් කමක් නැහැනේ. එතකොට මේ ලෝකේ පැවැත්මක් පවතින්නේ නැහැනේ අපේ අතර ඔක්කොම මහාන වුණා නම්. එතකොට ගිහියෙක් විදිහට ඒ කියන්නේ ස්වාමි භාර්යාවන් සමග ජීවත් වෙන දරුමුණු පුරන් හදාගෙන කටයුතු කරන කෙනෙක් මොන වගේ තැනකින්ද මේක නවත්ත ගන්න මේ අසුභය වඩන එක. ඒ කියන්නේ පිටස්තරයන් සම්බන්ධයෙන් අසුබය වඩලා එහෙම නැත්නම් ගෙදර ඉන්න අය සම්බන්ධයෙන් එහෙම කරන්නේ නැද්ද? එහෙම මොකක් හරි සීමාවක් තියනවද? නැත්නම් මොකද සමහරු ඉන්නවා පිටස්තරයන්ට සේම ගෙදර ඉන්න නෝනට මහත්තයටත් අසුභය වඩලා එන්න එපා පලාතේ කියලා මහත්තයත් එළවනවා නෝනත් එළවලා ඈත් වෙලා නිකන් භ්‍රමචාරී ජීවිත ගත කරන ස්වභාවයට පත්වෙච්ච අයගේ ඇතම් ගෙවල් වල ඉන්නවා අපි හඳුනනවා. සාමාන්‍යයෙන් ඇත්තටම ওই ප්‍රශ්නේදී ඔය කියන තරම් ඉක්මනට ඔය ධර්මයේ එහෙම මේ අහුවෙලා නෙවෙයි. එහෙම. දැන් ඇත්තටම දැන් සමහරව බණ අහලා වුණත් එහෙමයි. දැන් සමහරව ඔන්න දැන් විවේකී ගැන කිව්වහම ඔන්න බණ ටික අහලා ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා කියන ආ දැන් අද ඉඳලා මම මේ ඔක්කොම බැඳීම් අතහැරලා තියෙන මට මේ තම්බ තම්බෙන්නේද මම දැන් <laughs> එහෙම තමයි කියන්නේ මිනිස්සු වෙලා අපිට කියනවා ඒක උදාහරණයට කැමු විල දෙන එක නිකන් නිකන් බත් තම්බනවා කියන අවඥාවෙන් බැහැර කරනවා බැහැර කරනවා එතකොට ඇත්තට සානත් දැන් ඒ වගේ තමයි පටිච්චුල සංඥාවක් දැන් ගොඩක් අයගේ තියෙන රඟපෑමනේ ඇත්තට මේ සාමාන්‍ය දෙයක් අහගන්න ඒක නිකන් හිතින් මනෝ විකාරයක් කරගෙන නැති අවබෝධයක් නැහැ ඉතින් අර නිකන් කියවන ගතිය වැඩි. අපිට ඒ වගේ ඕන තරම් මේ සමාජය හම්බෙනවා. ඇත්තට මේ පැහැදිලි අවබෝධයක් තියන අය නෙවෙයි. දැන් අතරම එහෙමනම් සෝතාපන්න අය පවා මේ ගිහි ජීවිත ගත කරලා තියෙනවා. එහෙමයි. එතකොට දැන් මේ ලොකු අවබෝධකින් ඇත්තට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන නැති ඒ කාමරාගේ තියෙන තමයි. නමුත් සාක මේ වගේ අයත් මේ ගිහි ජීවිත ගත කරලා තියෙනවා. එතකොට දැන් විශාඛාව කුඩා කාලේ සෝවන් ඵලයට පත් වෙලා. අවුරුදු 7 එහෙමයි. මොනවුරු මිනිපිරියන් රාශියක් රාශියක් ඉතින් සාමත එතකොට දැන් මේවා දැන් ඇත්තටම අර මේ බොහෝ දෙනා මේ ධර්මයේ කියලා මේක මේ රඟපාන්න යනවා. ඉතින් ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. මේ බණක් ඇහුවත් ඒක බොරුවට වෙනස් විදිහට දාගන්න අවබෝධයෙන් අල්ලනව නෙමෙයි. ඇත්තට දැන් ස්වාමීන් වහන්සේ මම නම් කියන්නේ මේ අසුබ සංඥාවේ එහෙම සීමාවක් තියාගන්න අවශ්‍ය නැහැ. එහෙම ඔය කියන தത്വෙටපත් වෙන්නේ නැහැ. ඒක පැහැදිලි වුණා. අපි හඳ මෙහෙම කිව්වොත් හරියද දැන්? දැන් ඔන්න අපි දෙතිස් කුණුපය පිළිබඳ හොඳට අපි හඳ කියපු විදිහට අර වර්ණ වශයෙන්, ගන්ධ වශයෙන්, සටහන් වශයෙන් ආදේශයෙන් හොඳට පුහුණු කරලා ඒකේ පිළිකුල දැකලා තියාගෙන ඉන්නවා. එහෙම දැකලා තියාගෙන ඉන්නේදී ගෘහස්ත සමාජයේ සතක් වැඩ කරනකොට, ඔෆිස් එකට යනකොට, බස් එකකදී යනකොට වෙනත් වෙනත් තැනකදී කිසියම් කෙනෙකුගේ රූපයක් නිසා කාමරාගයක් ඇති වීගෙන එන වෙලාවේදී අර පුහුණු කරපු අභ්‍යාස කරපු කර්මස්ථානය ඒක දැන් කෙස් සම්බන්ධයෙන් නම් එයාගේ අපිට කැමැත්තක් ඇති වුණේ අපි අර කෙස් සම්බන්ධ අසුභය හිතට අසුභ සංඥා හිතට ගන්නවා. hina වෙනකොට දත් සම්බන්ධයෙන් නම් තණ්හාව ආවේ එතකොටම අර පුහුණු කළ දේ කලින් අභ්‍යාස කරලා තියෙන දන්ත පිළිබඳව අසුභය දත් පිළිබඳව අසුභ සංඥාව හිතට ගන්නවා ඒ හිතට ගැනීම තුළ අපිට පුළුවන්කම තියෙනවා අර දත් ටිකක් මේ දත් වගේ තමයි කියලා කල්පනා කරන්න ඒ තුළ අර රාගය අඩු කරගන්න පුළුවන් නේද? ඒකද අපි හඳුනන කෙරෙන්න ඕනේ. ඔව් එහෙම දැන් ඇත්තටම ඒක ඒකත් එක්තරා දෙයක් සම්මත. එහෙනම් අන්නක මතක් කරගන්න හොඳයි. මොකද ඉතින් ඇත්තටම මේ විදිහට අපි පුහුණුවක් වෙලා කියනවා නම් දැන් අපි දැන් අර ලංකාවේ හිටපු දැන් මම කියන්නේ පැවිද්දෙකුට උනත් එහෙම ඒ පුහුණුව තියනවා නම් සංසයක ඇත්තට මේ වෙලාවට ප්‍රයෝජන ගන්න පුළුවන්. එහෙමයි. දැන් ගිහියෙකුට නම් සාමාන්‍ය කියන විදිහට ඇත්තටම දැන් ඒ විදිහට සමට ආසාවක් ඇති වෙනවා නම් ඊළඟට කෙස් වලට දත් වලට මොනවට හරි ආසාව ඇති වෙන මේ පටික්කුල සංඥාව අර කියපු පස් ආකාරයට දතක් උනත් අපිට මේ තේින්න තියෙන කිරිපාට දත් ටික නෙවෙයි නේද දත ගලවලා ගත්තාම මේ සාමාන්‍යයෙන් හිතන්නවත් බැරි තරම් පටික්කුලයක් පිළිතුරක් ගඳක් තියෙනවානේ ඉතින් ඒක පිළිහිට දැන් වශයෙන් හැම මේ ආකාරය ඇත්තම පුහුණු වෙලා තිබුණා නම් ඒක ඇත්තට බැනර් දාගෙන නැත්තම් මේ කොහොම ප්‍රසිද්ධ කරගෙන කරන දෙයක් නෙවෙයි බොහොම විවේකීව කරන දෙයක්. එහෙම. ඒතර මේ විදිහට ඇත්තට සාමනාසේ පුහුණු වෙලා තිබුණා නම් ඇත්තටම ඉක්මීමක් හදාගන්න ඒකාන්තයෙන් පුළුවන්. මොකද රාගේ යටපත් කරගන්න පුළුවන්. එහෙම. ඒක ඇත්තටම හරි ප්‍රයෝජනවත්. ඒකෝට දැන් ඒක ඒක පුහුණු කරන කර්මස්ථානය අවශ්‍ය වෙලාවේදී අරගෙන ප්‍රයෝජනෙට ගන්න. දැන් එහෙම කියනවා. සඳහා ඥානකූලව අඹුසමියන් විදිහට ගෘහස්ත ජීවිතයේ රාගික ජීවිතය ගත කරන ගමනේ නීති විරෝධී විදිහට යම්කිසි රාගයක් කෙනෙකුගේ හිතේ ඇති වෙලා එනවනම් ඒ කියන්නේ එහෙම රාගික ක්‍රියාවක් කරන්නට සිත් පහළ වෙනවනම් අන්න ඒ වෙලාවේදී යාගේ ආරක්ෂාවස්ත මේ කියන භාවිතය ප්‍රයෝජනට ගන්න පුළුවන් නේද? පුළුවන් පැහැදිලිවම සාන්නත්. ඒක දැන් අතට මේ ධර්මය පුරුදු කිරීම අපිට ඒකාන්තයෙන් විශාල ප්‍රයෝජනයක් තියෙනවා. ගත්තොත් එහෙම ඒ නිසා මේ දැන් අතර මේ සඳහා දැන් සාමහන්සේ සිහිපත් කරපු දේ ප්‍රායෝගිකව ජීවිතයෙන් දකින්න නම් අනිවාර්යෙන් මේ සතිය කියන්නේ හොඳට දිනු කරලා තියෙන්න ඕනේ. එහෙම. සත්‍ය සම්පදම් සීලයයි නෝනයි තියෙන්න ඕනේ. එහෙම. සිහි නෝන දෙක නැත්තම් රාගයක් ආපේනට ඕමතක් වෙන්නේ නැහැ නේද? ඒ නිසා සිහිය හොඳට දිනු කරන්න නම් ටික මේ අසුබ සංඥාව කියන එක සාන්ත මේ අද කරලා ඒක නවත්තලා ඊට පස්සේ ආනාපාන සතිය දැන් මම කරන්නේ දැන් අසුබේ කරන්නේ නැහැ කියන එක නෙවෙයි. එහෙම. මුළු ජීවිත කාලයේම හැමදාම අසුබේ පුරුදු කරන්න. එහෙම. මොකද දැන් ඇත්තටම මේ මේ ශරීර කෝඩුව තනිකරම අර මේ එක්තරා විදිහකින් සිත ආරක්ෂා කරන ආරක්ෂක භාවනාවක් කියලා සම්බන්ධ වෙනවා. චතුරාර්ය ආරක්ෂා. චතුරාර්ය ආරක්ෂා කියන එකෙන් දැන් ඇත්තටම අසුබ භාවනාවත් ආරක්ෂිත භාවනාවක්. එහෙම. එතකොට සාමිත ඇත්තටම දැන් දැන් බලන්න දැන් මේ අසුබය ගැන අර සඳහන් වන ගාථාවක තියෙන දැන් ඔය චතුර රක්කා ඒ ගාථාවක තියෙනවා දැන් මේ ශරීරයේ ඇතුලේ දැන් තියෙන මේ අසුබය දැන් අපිට මේ ගන්න අසුචි ටිකක් කියන එක මේ ශරීරය ඇතුලේ තියෙනකොට තියෙන එකට වඩා අපි ඒ අසුචි ටික අරන් එළියට දානවා. එහෙනම් ඉතින් අහනවා මේ දෙකෙන් කෝකද වැඩියෙන් පිළිකුල් අසුබේ තියෙන්නේ. ඉතින් ඇත්තට මේකේ ගාථාවේ කියනවා අර හෙලියට ගත්ත ටික පිරිසුදු ඒකාත්තකේ මොකද ඒක ඒක දාන තැන හරි පිරිසුදු කියලා. එහෙනම්. නමුත් මේකේ දැන් අසුචි ගොඩ අසුචි ගොඩේමයි තියෙන්නේ. අසුචි ගොඩක් උඩ අසුචි ගොඩක් තියෙනවා. තියෙන්නේ. ඒක එතකොට මේ ශරීර කූඩුව ඇත්තට මේක දැන් අනිත් පැත්ත දැම්මොත් සමහර දැන් හැමෙන්නේ මේ ඔක්කොම වෙලා තියෙන්නේ. මේක අනිත් පැත්ත දැම්මොත් කිසි කෙනෙක් ලං වෙනවද? අපි හන්දරට පැහැදිලි කරපු එක තමයි වැදගත්. දැන් එතනත් සංඥාවනේ අපහන්නේ දැන් දැන් ඇතුලේ තියෙනකන් හොඳයි කියලා හිතනවා එළියට දැම්මහම ගඳයි කියලා හිතන එකනේ අසුචි සම්බන්ධයෙන් කරන්නේ නමුත් අතීත බැලුවොත් අසුචි ගොඩක් ඇතුලේම තව අසුචි ගොඩක් තියෙනවා වගේ වැඩක් මේ මේ තියෙන්නේ පැහැදිලිද වමනේ සම්බන්ධයෙන් ගත්තොත් අපි හන්නේ දැන් සමහරු ඉන්නවා කාලි ඉවර වෙලා ඒකම උගුරට අරගෙන ආයි ආයි රස කර කර කතා තියෙනවා ඇතුලේ තියෙනකන් ප්‍රහයි ඒ වමනෙම ටික අරගෙන ඉවරලා කෝප් එකට දාලා ඉවරලා ආපහු බොන්න කියලා කිව්වොත් ඔන්නට ඒක පිළිකුල් තමයි. පිළිකුල්. නැත්නම් සංඥාවේ තියෙන ප්‍රශ්නයක්. සංඥාවේ තියෙන ප්‍රශ්නේ දැන් සානස දැන් ඔයකොම කියනකොට මට මතක් වුණේ තව දෙයක් එකතු කරා නම් දැන් අපි කෑමක් දෙනවා. එහෙනම් අපි කෑමක් දෙනකොට කෑම මේක ඉතාම ලස්සනට පුදුම විදිහට ඒක සකස් කරලා මේ ළඟට ප්‍රසිද්ධ කරලා ලයිට් දාලා පුදුම ලස්සන විදිහට ප්‍රිය විදිහට ඒ කෑම මේක දෙනවා. එහෙනම් හැබැයි ඉතින් සාහස ඒ කෑම ටික එච්චර ප්‍රසිද්ධියේ දීලා නමුත් ඒක වළඳලා ඒක අනුභව කරලා හැබැයි මේ මල පහ කරන්නේ කාටත් හැංගිලා බලන්න දර ඒක එළියට දානකොට එහෙම බොහොම අප්‍රකටව තමන්ගේ නහය වහගෙන තමයි වැඩේ කරන්නේ. එතකොට බලන්න ඉතින් මේකේ ඒ වෙලෙම පේරෙනවා මේක තනිකරම බුදුරජාණන් ඒකයි දේශනා කරේ මේ හිසේ පටන් මේ පාදාන්තයේ දක්වා පාදාන්තයේ පටන් හිස දක්වා මේ ශරීර කූඩුවම අසුචි බඳුනක් හා සමානයි කියලා බුදුරජාණන් වදාළේ අන්න ඒකයි. එහෙම අපරාණ කාලය බොහොම ඉක්මනින්ම ගෙවි යන නිසා මට තව දැනගත යුතු කාරණා කිහිපයක් තියෙනවා. කෙසේ වෙතත් අපි අපි හන්නේ මේ දැන් මේ අසුබ සංඥාවත් අපි නිවනට උපකාර කරගන්න විදිහටනේ පුරුදු කිරීම අත්‍යවශ්‍ය වෙන්නේ. ඒතකොට කොහොමද අසුබ භාවනාවේ නිවන් දකින්න පුළුවන්කමක් තියෙනවද අපි හඳුනන්නේ? සනසක ඇත්තටම අසුබ භාවනාවෙන් නිවන් දකින්න පුළුවන්. මේ අසුබ භාවනාවෙන් අපි සමත වශයෙන් ගත්තොත් ප්‍රථම පඨම ධානයේ පමණයි උපදවන්න පුළුවන්. ඒතර පඨම ධානයේ උපදවලා සාන්නහත දැන් අපිට දැන් මේ ශරීරයේ කොටස්නේ අපි දැන් ඒ ඒක පාදක කරගෙන පඨම ධානය උපදවන්නේ. එහෙමයි. ඊට ඊළඟට ඒ පඨම ධානය පාදක කරගෙන අපිට පුළුවන් ධාතු කර්මස්ථානෙ වඩන්න. එහෙම. කියන්නේ දැන් මේ ශරීර කෝඩුවේ අපි ගත්තාම දැන් මේ පඨවි කොටසට අයිති කොටසක් තියෙන විදිහට එක ගත්තාම ධාතු මනසිකාර භාවනාවකාරය. එතකොට දැන් බලන්න දැන් මේකේ මේ 32කින් 20ක් පඨවි ධාතුවට පැහැදිලිවම එහෙමයි වර්ගීකරණය කරලා තියෙනවා. බෙදලා තියෙනවා. ඊළඟට 12ක් ආපෝ ධාතු ලක්ෂණ වැඩියෙන් තියෙන කොටස්. කොටස් තියෙනවා. ඒකට ওই විදිහට සාද මේ ශරීරේ මේ ඒ ලබාගත් සමාධිය පාදක කරගෙන අපිට පුළුවන් මේ රූපස්කන්ධයේම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න. එහෙමයි. ඊළඟට ඒ රූපස්කන්ධය පාදක කරගෙන රූපස්කන්ධයකට තනියෙන් තියෙන්න බෑ. ඊළඟට නාමස්කන්ධත් අපිට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ඒක දකින්න පුළුවන්. එහෙමයි. එතකොට සාමාන්‍යයෙන් අනිවාර්යයෙන්ම අපිට මේ මේ අසුබ කර්මස්ථානය මුල් කරගෙන නිවන් දකින්න පුළුවන්. ඇත්තට දැන් සමහරව හිතනවා මේ ආනාපාන සතිය වඩන්න ඕන කියලා. ඇත්තටම ඒ ආනාපාන සතිය වඩන්න කියලා බුදුරජාණන්සේ වදාළේ මුද 100ක් නුවණක් තියෙන කෙනෙක්. විශේෂ 100 තියෙන කෙනෙක්. 100 නැති කෙනෙකුට ඇත්තටම කොච්චර මහන්සි ගත්තත් ආනාපාන සතිය ටිකක් අමාරුයි. නමුත් මම මේකෙන් අදහස් කරන්නේ ආනාපාන සතිය කරන්න එපා කියන එක නෙවෙයි. නමුත් මේ වගේ අසුබ සංඥාවක් පුරුදු කළත් අපිට ඒකාන්තයෙන්ම නිවන් දකින්න පුළුවන්. එහෙමයි. නිවනට උපකාර වෙන ප්‍රධාන භාවනා දෙක සමත විපස්සනා භාවනා. භාවනා. එතකොට අපි හඳුරු පැහැදිලි කරන්නේ අසුභ අසුභානුස්සතිය වැඩිම තුලින් ප්‍රථම ධානය උපදවාගෙන සමත භාවනාවක් විදිහට මේ පටිපංචකය ගැනම මෙනෙහි කිරීම තුලින් හෝ අනිත් අසුභ කර්මස්ථානයක් නිතරම හිත තුළ පුරුදු කිරීම තුළ හිතේ මානසික ඒකාග්‍රතාවය ඇති කරගන්න පුළුවන්. ඒ ඇති කරගන්න ඒකාග්‍රතාවයේ මත සමාහිතෝ යථාභූතම් පජානාති කියපු විදිහට අපි හඳුරු කිව්වොත් ධාතු මනසකාරයට හරවලා ඒ තුලත් ඒ ඒ ඒ ධාතු කොටස් පිළිබඳව විපස්සනා නුවණ පහළ කරගන්න හැකියාව තියෙනවා. මේ දෙතිස් කුණපේම ගත්තොත් රූප කලාප. එතකොට ඒ රූප කලාපවල තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය වඩනවා. ඒ වගේම ඒ රූප කලාප පිළිබඳව කල්පනා කරනකොට ඇතිවන වේදනා සංඥා සංකාර විඥාන කියන නාම ධර්ම පිළිබඳව අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය මෙහි කිරීම තුළ ඒ විමුක්තිය සාක්ෂාත් කරගන්න පුළුවන් කියන කාරණයයි අපි හඳුරු අවධානය කරන්නේ. අවසාන වශයෙන් අපි හඳුරන්නේ පැහැදිලි කරමු මොන වගේ ආනිසංසද මේ භාවනාව තුළ අත් කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඇත්තටම ස්වාමීන් වහන්සේ අර මුලින් කියපු විදිහටම බොහොම නිකලස් සිතක් ඇතුව දැන් පැවිද්දෙකුට නම් ඊටාම වටිනා භාවනාවක් තමයි අසුභ භාවනාව. එහෙමයි. ඉතින් මම මීට කලිනුත් මේ සාකච්ඡාවේදී කියලා අදත් කියනවා. ඉතින් අපි මේ පැවිදි වෙච්ච පැවිදි වෙලා වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක් ඇවිල්ලා හිටිය අපේ පැවිදි පින්කමට. ඒ ස්වාමීන් වහන්සේ ඒ වන්දනා කරන්න ගියා. අපි අලුතෙන් පැවිදි වෙච්ච දාම් පැවිදි වෙච්ච ගොඩක් පොඩි ස්වාමීන් වහන්සේලා හිටියා. ඒ ස්වාමීන් වහන්සේ අපිට මතක් කරේ ওই මහානකම හරියට ගෙන යන්න නම් වැඩ දෙකක් ජීවිතේ කිසිම දවසක මතක් කරන්න එපා. එකක් තමයි අසුබ එකක් තමයි මෛත්‍රිය. ඒක අපිට හොඳටම දැන් පැහැදිලි. මොකද මේ හරියට මේ සබ්‍රක්‍මචාරින් වහන්සේ නමකට භ්‍රමචර්යාවක් ආරක්ෂා කරගෙන යන්නට පුදුම වටිනාදයක් තමයි මේ අසුබ වැඩි. ඊළඟට සාමාන්‍යයෙන් දැන් ඔකේ ආනිසංශ ගත්තොත් අපි දැන් අත්‍තරම දැන් බලන්න දැන් අපේ අනුරාධපුර යුගයේ නැත්නම් එදා බුදුරජාණන්සේ වැඩ ඉන්න කාලේ කී දෙනෙක් රහත් වෙලා තියෙනවද? එහෙනම් අසුබ සංඥා වඩලා. දැන් අපි ගත්තොත් එක ලංකාවේ ස්වාමීන් වහන්සේ නමක් සාමණේර ස්වාමීන් වහන්සේ නමකුයි උපසම්පදා භික්ෂුන් වහන්සේ නමකුයි මේ බැහැටි කපා ගන්න කැලේට ගිහිල්ලා තියෙනවා. අවශ්‍ය දී දඬු කපා. මේ සාමණේරයන් වහන්සේ ටිකක් ඈතට යනකොට දැකලා තියෙනවා මේ මූර්ත ශරීරයක්. ඒක දිහා බලාගෙන මෙකුට මේ සාමණේරයන් වහන්සේ හොඳට දන්නවා මේ දස අසුබය පිළිබඳව. ඉතින් මුන්වහන්සේ මේක දිහා බලාගෙන අසුබ භාවනාව වැඩුවා. උන්වහන්සේ අනාගාම ඵලයටපත් වුණා. එහෙම. ඉතින් අර උපසම්පන්න භික්ෂුන් වහන්සේ සාමණේරයන් වහන්සේට කතා කරනවා මම එක වචනයෙන්ම සාමණේර සාමණේර බොහොම සුවචයි උන්වහන්සේ ළඟට එනවා කොහෙද ගියේ අනේ ස්වාමීනි මම මේ ඉතින් ඔය පාරේ ඉස්සරහට ගියහම බලන්න ඉස්සරහට ගිහින් නැති මේ සාමණේරයන් දෙතෙන්ට යනවා. ඉතින් උන්වහන්සේ දිහා බලනකොට මේ මූර්ත ශරීරයක් උන්වහන්සේත් ඒක දිහා බලාගෙන මේ අසුබ සංඥාවන උන්වහන්සේ තනාගාම ඵලයටපත් වෙනවා. ඒකෝර බලන්න සාන්ත මේ ආනසංශ කියන්නේ ඉතා ඉක්මනින්ම නිවන් අවබෝධ කරගන්න පුළුවන් භාවනාවක් සංඥාවක් තමයි අසුබ සංඥාව. ඊළඟට දැන් අපේ දැන් ඔය ගත්තාම දැන් ඔය රුවන්ගිරි කන්ද රතනගිරි ආරණ්‍ය. අටුවාව කියන්නේ එහෙම දැන් දැනට තියෙන්නේ රුවන්ගිරි කන්ද කියලා කියන්නේ අපි නාරම්මල පැත්තේ තියෙන ආරණ්‍ය. ඒ ඒක අටුවාවේ පවා ඒ ආරණ්‍ය ගැන තියෙන ඒකේ හේකට හිටපු තූලපින්න පාතික තිස්ස කියන ස්වාමීන් වහන්සේ පින්නපාතේ වඩිනකොට දැකලා තියෙනවා මේ වැව් පාමුලේ මේ වැවේ ඉස්මත්තේ අලියෙක් මැරිලා මේ පණුව පුලවක සංඝාව ඉතින් උන්වහන්සේ මේ මොහොතේම ඒක දෙය බලන භාවනා කරන රහත් වෙලා තියෙනවා. ඒතර මේ බුද්ධ ශාසනය සම්බන්ධව ආනිසංස වශයෙන් ගත්තොත් මම හිතන්නේ වැඩිම දෙනෙක් රහත් වෙලා තියෙන්නේ මේ අසුබ සංඥා පුරුදු කරලා. එහෙම තමයි. ඒවන් බොහොම වටිනා ආනිසංසදායක සංඥාවක් වුණු කිරීමක් තමයි අසුබ සංඥාව තුළ තියෙන්නේ. එතකොට අසුබ සංඥා කියන එක හඳුන්වද්දී සුබ වශයෙන් ගන්නා දේවල් තුළ ඇති වෙන චන්ද රාගය ප්‍රහාණය කිරීම සඳහා අසුබ සංඥාව පුරුදු කරනවා. එතකොට සාමාන්‍ය පුහුදුන් මිනිස්සු මේ ශරීරය සම්බන්ධයෙන් ගත්තොත් ශරීරයේ කොටස් 32ක් සම්බන්ධ 30 කුණපේ සම්බන්ධයෙන් දකින්න පුරුදු වෙලා ඉන්නේ සුබ වශයෙන්. කෙස් ලස්සනයි, ලෝම ලස්සනයි, හම ලස්සනයි, දත් ලස්සනයි, නියපොතු ලස්සනයි ආදි වශයෙන් ඒවා හොඳයි, සුබයි වශයෙන් අල්ලගෙන ඉන්නේ. අන්න ඒ තුල චන්ද රාගය, කැමැත්, ආශාව, රාගය, කාමය ඇති වෙන්න පුළුවන්. ඒ තුල වෙන්නේ විශාල අනර්ථයක් කියලා දැකලා මෙන්න මේ සංඥාව වෙනස් කරගන්න. ඒතර සංඥාව වෙනස් කරගන්න මොකද කරන්න ඕනේ? ඒ හැම එකම අසුභය දකින්න. ඒතර අසුභය දකින්න ඕන ආකාරය වර්ණ වශයෙන්, ගන්ධ වශයෙන්, සතහන් වශයෙන් ආදී වශයෙන් පස් ආකාරයක් අපි විස්තර කළා. අන්නේ ඒ විදිහට දැකීම තුළ අර ඇතිවිය හැකි රාගේ ප්‍රහාණය කරගන්න හැකියාව තියෙනවා. ඉතින් දෛනික ජීවිතයේදී උනත් අපිට මෙන්න මේක අභ්‍යාස කරලා තියෙනවා නම් මගේ ශරීරයත් මේ වගේ ඒ වගේම බාහිර අනිත් අයගේ ශරීරත් මේ වගේ කියලා තේරුම් අරගෙන අවබෝධ කරගෙන තියෙද්දී යම් කිසි කෙනෙකුගේ ශරීරයේ කිසියම් හෝ ශරීරාංගයක් සම්බන්ධයෙන් චන්දරාගයක් කාමයක් ඇති වුණොත් අන්න ඒ වෙලාවට මේ ආදේශ කරගෙන සිහිපත් කරලා සංඥාව වෙනස් කරගෙන අපිට හැකියාව තියෙන ඇති වෙන ක්ලේශ ධර්මය මැඩපවත්ව ගන්න. ඉතින් අන්න එලෙසින් ප්‍රායෝගික ජීවිතයක මේක බොහෝම කලපා ගන්න පුළුවන් භාවනාක්ෂේ සලකා කටයුතු කිරීම වැදගත් වෙනවා. ඉතින් අදට අපේ නියමිත කාල වේලාව අවසන් නිසා මේක වැඩි අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකම සාර්ථක සාකච්ඡාවක් අපි සිදු කළා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අපි බෙහෙවින්ම පුණ්‍ය ආනුමෝදනා කරන අපේ හාමුදුරන් වහන්සේට බොහෝම වෙහෙස මහන්සි වෙලා අප වෙනුවෙන් මේ කරුණු කාරණා ඉදිරිපත් කරන්නට මේ ස්ථානයට වැඩම කිරීම සම්බන්ධයෙන් අද මේ ධර්ම ධර්මානුපස්සනා ධර්ම සාකච්ඡාව සඳහා සදැහැති දායකත්වය ලබා දී කටයුතු කරන්නේ ඉතාලියේ මිලානෝ නුවර පදිංචි වජිරා ජයසිංහ මහත්මිය සහ අනෝමා වඩුගොඩ පිටිය මහත්මිය කියන මිතුරියන් විසින් බලාපොරොත්තු වෙනවා මේරි නෝනා විතානගේ ග්‍රේස් සිල්වා සෝමවතී ජයතිලක රංජනී තිලකරත්න විලේගොඩ නිමලාවතී ගුණසේකර කියන මෑණිවරුන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ජූලි මාසේ 25 වෙනි දින උපන්දිනයේ සමරන වජිරා ජයසිංහ මහත්මියට අගෝස්තු 25 වෙනි දින උපන්දින සමරන ලහිරු දුෂ්මන්ත පුතණුවන්ට අගෝස්තු 16 උපන්දින සමරන චතුරිකා ශානි දියණියට ජූලි 22 උපන්දිනේ සමරන රේණුකා ෆොන්සේකා මහත්මිය කියන අයට සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. දේශකයාණන් වහන්සේලා දිනමට සහ සියලු යතින්ද්‍රයන් වහන්සේලාට මෙවන් කටයුතු කරගෙන යාමට ශක්තිය සහ චිර ජීවනයේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඒ ඇත්තන්ගේ ක්‍රීඩා දිවියට උරදුම් හිටපු දැල්පන්දු සභාපතිනි යසා හේමි රාමචන්ද්‍ර මෙතිණිය එතුමියගේ සැමියා හිටපු ගුවන් පාලක ගුවන් ගමන් පාලක නිමල් රාමචන්ද්‍ර මහත්මයාට සහ මාලිනී තිලකරත්න මෑණියන්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. දායකත්වයේ දරා කටයුතු කරන පින්වත් වජිරාජයසිංහ මහත්මයාගේ අනෝමා වඩුගොඩ පිටිය මහත්මයාගේ තී සිතැඟි සිතුම් පැතුම් බලාපොරොත්තු සියල්ල ලෙසින් මිශ්‍ර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පරිලෝසපත් ඊනම් සඳහන් කරපු සීල් ඥාතීන්ට පින් අයිති වේවා. එයාගේ භව ගමන සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රේක්ෂක පින්නත් ඔබ හැම දිනාගෙන් පරිලෝක ප්‍රඥාපීකත් පින් පවරනවා. උපන් දින සිහිපත් කරන පින්නතුන්ට තුනුරුවන්ගේ අනන්ත ගුණ බල මහිමින් නිදුක් නිරෝගී සුව චිර ජීවනය වේවා සුබ උපන් දිනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සම්‍යදෘෂ්ටික දෙවියන්ටත් පින් අනුමෝදන් කරනවා මේ ධර්ම දානමේ කුසලයේ සියලු දෙවියෝ අනුමෝදන්ව තම තමන්ගේ භව ගමන සුවපත් කරත්වා දායකත්වයේ ධර්ම පින්නතුන්ටත් ප්‍රේක්ෂක පින්වත් බොහෝ දෙනාටම බෞද්ධ කාර්ය මණ්ඩලය හැමතත් දෙවියන්ගේ ආශිර්වාද හිමි කරත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් නැවතත් ලබන සතියේ මෙවන් වටිනා ධර්මානුපස්සන සාකච්ඡාවකින් මුණ ගැහිමේ බලාපොරොත්තු වෙන ඔබ සම්දෙනාටම තුනුරුවන් සතු අනන්ත ගුණ බල මහිමින් නිදු නිරෝගී සුව චිරජීවනය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි අදට සමුගන්නවා. ඔබට තෙරුවන් සරණයි. ධම්මානුපස්සන එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න